හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද දවසේ ඇත්තටම ක්‍රමානුකූල බැලුණා අද කමඨාන් සුද්ධ කරන දවසකට වැටෙන්නේ අපි භාවනා වැඩපිළිවෙලේ අවසාන දවස නිසා විශේෂයෙන් යොදාගත්ත සාහමුවක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඉතින් බලාපොරොත්තු වෙන්නේ අවස්ථානුකූලව පැනගලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් අක පටන් අරගෙන එතකොට අපේ වැඩමුළුවේ නිමාව සටහන් කරන එකයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ආරම්භක අංකයේ වශයෙන් ලිඛිත ප්‍රශ්න වලට අපි හිත යොදලා බලමු. ගරු ස්වාමීන් වහන්සේ සති ඉන්ද්‍රිය සති බලය වෙන හැටි පහදා දුන්න ආකාරයට ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රියන් බලය වෙන ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තට මේකට pāli පාඨයේ විතරයි කියන්න තියෙන්නේ අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා කියනවා. සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් බවට පත් වෙනකොට Taman තුල අශ්‍රද්ධාවක් පහළ වෙනවා. Tamanට තරන් නොවන දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට ඒකට පශ්චාත්තාප නොවි සිටීමට හිත හදාගන්න එක තමයි අස්සද්දේ න කම්පතිචි සද්ධා බලං කියලා කියනවා. මේක ඇත්තටම බල කතා කියලා එකක් තියෙනවා පටිසම්භිදා මාර්ගයේ අපේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ ලිව්වයි කියලා තමයි ඒක සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. ඒක තියෙනවා ආස්සද්දේන කම්පති සද්ධා බලං කුසීතන කම්පතිචි විරිය බලං. අපි නිදාගෙනකොට වැක්කිරෙනවා ඉරියව පවත්වා ගන්න බැරි වෙනවා අපිට හොඳටම තේරෙනවා වීර්ය නැගිටලා නැහැ හැබැයි නැති බව දන්න. ඒ වෙලාවේදී ඒ ගැන කම්ප නොවි මේකත් මානසික තත්වයක් මේකේ ධර්මයක් තියෙනවා වීර්ය විතරක් නෙමෙයි කුසීතකම දත යුත්තක්. ඒක දකින්න පුළුවන් වීර්යට සාපේක්ෂව. ඒ නිසා වීර්ය නැති වෙලාවේදී දැනගෙන ඒ කියන්නේ පශ්චාත්තාප කම්පා නොවෙන්න පුළුවන් ශක්තියක් මනුස්ස මනසේ තියෙනවා. ඒක මේ සදාචාරාත්මක වාදයෙන් බලනකොට මොකද්ද අදාහගන්න අමාරුයි. එහෙම නැත්නම් කියන මොරලිස්ට් කී පැත්තෙන් බලනකොට සද්ධාව නැති වෙනකොට කනගාටු විය යුතුයි කියලා හිතෙනවා. නමුත් බුදු සාරිපුත්‍ර සාංශ කියනවා ඕන්න කනගාටු වෙනවා ඕන්න නොවෙන්න පුළුවන්. නොවීම තමයි මෙතන තියෙන රැඩිකල් නැත්නම් අපි කියන විප්ලවීය දේ. ඒ කියන්නේ වීරිය නැති වෙනකොට රැක් කරනකොට ඉරියව පවත්වන්න බැරි වෙනකොට කනගාටු වෙන්න පුළුවන්. මේක දිගෙන සතුට වෙන්න පුළුවන්. වීර්යය තියෙනකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි කියලා. සද්දා සතිය කියනකොටනේ පමාදේන කම්පතිසති බලං. එතකොට සමාධිය ගැන කියන්නේ වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං. හිත වික්ෂිප්ත. නිකන් වකිටගලේ ගැහුවාගේ සීසිකට ගිහිල්ලා. හොඳටම දාන්න. නමුත් කම්පා නොවි ඉන්න පුළුවන් බලයක් තියෙනවා. හැබැයි මම කියනවා මෙතෙන් එනකොට සෑහෙන යෝග ජීවිතයක් ගත කරලා සෑහෙන අත්දැකීම් සම්භාරය ලැබපු කෙනෙකුටයි මේ කතා කරන්නේ. සද්ධා කියන්නේ දන්නේ නැති, වීර්ය කියන්නේ දන්නේ නැති කෙනෙකුට මේක කරන්න පුළුවන් කන් නෙවෙයි. එතකොට ප්‍රඥාවෙත් තියෙන්නේ මේ මෝහය ඇවිල්ලා. එහෙම නැත්නම් හිත දැන් දන්නවා මට මේ කීයද තේරෙන්නේ මට මේකට හිත යෙදෙන්නේ නැහැ. දැනගත්තර මොකද මේකත් මනුස්ස මනසෙම එක තලයක්. මේ ගැන කනගාටු වෙන එක තමයි සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදාය කඩන්න පුළුවන්. කඩන්නේ කොහොමද? කම්පා නොවි මේ සිටීමේ හැකියාව බලන ඒ විදිහට ඉන්දිය ධර්ම බල ධර්මපත් වීම ඇත්තටම මේක මේ කොච්චර මගේ සිත්ගත්තද කියනවනම් අපි නිස්සාරණ වනේ ලෙට හෙඩින් එක දාලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බලක්. පමාදුනා ප්‍රමාදේ පවත්තගෙන යන්න බැරි වුණා. නමුත් එතනදී කම්පා නොවීමේ හැටි හැකියාවක් තියෙනවා අපි ඒක බලමු. ඒකල්ලා අපි ඊගාට එන අවස්ථාවේ ආයේ සතිය පිහිටුගම කියන එකයි. ආශ්‍රය ස්වාමීන් වහන්සේ දිනේ නිමාවේදී වන්දනා කරන ඕකාස වන්දාමි බන්ති මහකටම් පුඤ්ඤා සාමින අනුමෝදිතබ්බං යනුවෙන් පින්නන් මොදනා ගාථාවේ වැදගත්කම කියාගෙන මෙන් ඉල්ලා සිටිමි. මේක සිංහල අර්ථය බලනකොට තේරෙනවා මේකේ මේ රිට්‍රීට් එකට ගහපු පොතේ ඒක වැටනාකම නිසා ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. පාලිය පාලිය දාලා ඉංග්‍රීසි අර්ථය දීලා තියෙනවා මේ අපි ඕකාසි කියලා කියන එක්ස්කියුස් කියනවාගේ අවකාශයක් ඉල්ලනවා ඉඩක් ඉල්ලන එකයි ඕකාසි කියලා කියන්නේ වන්දායම් බන්දි කියලා කියන්නේ වන්දනීය වන්දනා කරනවා මයාගතම් පුඤ්ඤ සාමින අනුමෝදිතබ්බක් කියලා කියන්නේ මා විසින් රැස් කර ගන්න ලද පින ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙන ශේක්වා කියලා කියනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ සාදු සාදු අනුමෝදාමි කියලා ඉන් ලබා ගන්නවා. ඊට පස්සේ සාමිනා කතම් පුඤ්ඤම් අයහන් දාතබ්බං ස්වාමීන් වහන්සේ විසින් රැස් කරන ලද්ද පින් මට දෙන සීක්වා. සාදු අනුමෝදිතබ්බං කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කන හොඳයි. ඒක අනුමෝදන් වෙන්න. එතකොට සාදු සාදු අනුමෝදාමි. හොඳයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ විසින් රැස් කර ගන්න ලද්ද පින් සාදු කියලා අනුමෝදන් වෙනවා. ඕකාස ద్వාරක් තියෙන කතන් සබ්බං අච්ඡා කමතු මේ බන්තේ ස්වාමීන් වහන්සේ තිදොරින් යති දූපමාවරදට මට සමා වෙන සීක්වා කියලා එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම සමාව දෙනවා. මගේ ඇතුමුත් වැරද්දක් තියෙනවා නම් ඒ විදිහට මට සමා වෙන්න. එතකොට ඒ අවසානයේ කියනවා ඒකාන්තයෙන් මම ස්වාමීන් වහන්සේ සමා වෙනවයි කියලා නැවත පිළින කිරීමෙන් තමයි ඒ කටයුත්ත ඉවර වෙන්නේ. ඉතින් ඒක මේ මේ පොතේ ඒක දාලා තිනවා හොඳයි ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ නමුත් අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. ඒක ඇත්තටම තමන්ගේ සද්ධාය ප්‍රමාණයට තමයි තියෙන්නේ. මට ඉස්සලා මතකයි අපි මම කටපාඩම් කළ නෙවෙයි ආවේ මෙහි. කීයක් ඇවිල්ලා ඉන්න වෙලාවේදී ඒ දවස්වල අපේ චාරිත්‍රාක් තිබුණා ඥානාරාම ස්වාමීන් ගාවට හැන්දෑවේ විහාරේ ගාව ඉඳලා එතනම කුටියේ හිටියේ. ස්වාමීන් වහන්සේලා පහනපත්තු කරගන්න. පහනපත්තු කරගෙන ඒ පහනෙන් තමයි අනිත් පහනපත්තු කරන්නේ. මල් එකක් කරනැල අත ගස්සනවා. ඉතින් ඒක liverලා ඒතෙන් ආපු පිරිස බඳිනවා. බඳිනකොට මේක කියව කට්ටිය. ඉතින් මම දන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වා මේ මගේ පින් ඔබ වහන්සේට දෙන ඔබ වහන්සේක වී මට දෙන්නේ කියලා ඊට පස්සේ අනිත් දවසේක අවබෝධයෙන් කියනකොට මට තමයි මේ ශාන්සේ සංසාරේ ඉවස කරොත් පින් මට හම්බ වෙනවා කියලා කියන්නේ මම ඉන්දියාපන් දාන දීලා බුරියානේ හම්බුණා වගේ ගණිතේනවා නිකන් කරන්ට් එකක් වැදුනවා සාදු සාදු අනුමෝදිතබ්බන් කියලා කියනකොට ඒ සාදු සාදු කියන්නේ හරිය ලොකු පිළිච්ච ගතිය. ඉතින් ඒකට හැබැයි ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් කැත නැති සද්ධාවක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ පැකිල වඳින්න පුළුවන් කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේත් කියන හොඳයි මේ පින් ලබා ගන්නයි කියලා. ඒ කියන්නේ පහනෙන් පහන පත්තු කරනකොට ඉස්සලා පහන් දැලේ හිගයක් වෙන්නේ නැහැ දෙවෙනි පහන පත්තු නැයි කියලා. දෙකේ එකතු වෙච්චාම පහනෙන් පහන ආලෝක වෙනවා. ඒ වගේ අර හොඳ පැත්තට යනකොට ගැම්ම ගන්න. ඒ ගැම්ම ගන්නකොට මේ මොකද්ද නිරාමිෂ ප්‍රීතියක් මොකද්ද ඒ පෙරහැරට එකතු වෙන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි කොහෙන් හරි හොයලාවක එලිසක් කළා තියෙන දැන් උගව දෙනෙක් එක දකින්න දකින්න කට්ටිය මේ කටපාඩම් කරගෙන පුළුවන් ප්‍රමාණය කියනවා. ස්වාමීන් වහන්සේ මූල ප්‍රශ්න ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සමිතියේ උපපාචක දැනට මම දන්න විදිහට එහෙමයි ඒ වුණාට වතුරු විල කණ්ඩායමේ තියෙනවා ඕකාස ద్వාරත් තේන කතං සබ්බං අපරාධං කමතේ මේ අච්ඡං කියනකොට අපරාධං කියලා. ඒකට අපේ කට කියනවා අපරාධ කියන වචනේ වැඩිය හොඳයි. අත්තරත් කියන වචනේ කියලා. ඒ කියන්නේ ඊට ඉස්සලා හරි සමගාමීව වෙනම සමාන ෆෝමියලක් තිබිලා තියෙනවා. ඒ මේකමයි. කිරිබද්දුවට ස්වාමීන් වහන්සේ මේකමයි අනුගමනය කරන්නේ. ඒ කියන්නේ මේක අපේ සම්ප්‍රදාය කොතනක හරි තිබිලා තියෙනවා. ඒක තමයි මේ මතුවලා තියෙන්නේ. Venerable Swamin Wahansa in most salute uh, suttas giving method on the meditation Anapanasati is mentioned just. Uh, just in the Girimananda Sutta, however, Anapanasati is listed last. Is there a reason for this? Uh, Girimananda Sutta is a not a sutta recommending or prescribing meditation. It is talking about uh, Sanya, Dasa Sanya Sutta. It is named as Dasa Sanya Sutta. That means it is talking about the perception, uh, the impermanent as a perception, uh, impersonality as perception. At last, once you are armed with, once you are endowed with these perceptions, then only recommend Anapanasati as the universal, versatile method. Uh, so therefore, Girimananda, you can't say it is the last prescription or last recommendation. This is the only meditation system recommended by the Girimananda, that is Anapanasati. Others are meant not the meditation system. They are how to prepare your mental framework toward the uh, perception. Uh, පසුගිය දිනක ධර්මදේශනයේදී සුභ පරමාහම් භික්කවේ uh, සෑම විටම සුභ පැත්ත බැලීම මෛත්‍රී භාවනා කරන අය සාකච්ඡා වුණා. සාම්ප්‍රදායික මෛත්‍රිය වඩන ක්‍රමය හැර මෙවැනි වෙනත් මෛත්‍රිය වඩවන භාවනා ක්‍රම ඇත්තයි පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ සාම්ප්‍රදායික මෛත්‍රිය තියෙන මේ સંદર્ભය තමයි. මෛත්‍රිය කරන්නේ මෛත්‍රිය ගන්නේ ද්වේෂය නැත්තම් අවෛරය වෛරය අනිත් පැත්තට. අපේ හිත ඒ තරම්ම දැන නොදැන වෛරයෙන්මයි ගත කරන්නේ. එතන අපි නිතරම මේ තියෙන தත්ත්වය සුදුසු නෑ අපට. ඊගාට මොකද්ද ඉල්ල? මේකදී පොඩ්ඩක් හැඩ ගසන්න ඉල්ලනවා. අඩු කරන්න ඉල්ලනවා. වැඩි කරන්න ඉල්ලනවා. අපි කවදාකවත් මේ දී ඇති தත්ත්වෙ පිළිලා නෑ. ඒ නිසා අපි නිතරම උනන්දුවක් වෙනවා. අපි ප්‍රයෝග කරනවා. එහෙම නැත්නම් එන්ටර්ප්‍රනර්ෂිප් කියලා කියන්නේ අලුතෙන් මොනවාරි හදන්න උත්සාහ කරන. ඒ කරන්නේ හැම වෙලාවෙම හේටඩ්. කියන්නේ දැන් හරි නැහැ. ඒ වෙනුවට ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මෛත්‍රී කෙනෙක් දෙන්නේ වෛර නොකිරීම. වෛර නොකිරීම හං අවේරෝ හෝමි එච්චරයි. මම වෛර නැති කිම වෛර නැති කිම වෛර නැති කිම ඊට පස්සේ අනිගෝ හෝමි අභ්‍යවජ්ජෝ හෝමි අරි සුඛියතන පරිහරණි සුඛියතන පරිහරණ කියන්නේ ඕක තමයි. ලැබුණා වූ මේ ජීවිතයේ සෝසේ පරිහරණය සුබ පැත්ත බලන්නේ විතරයි. ඉතින් මේකට කියවන්නේ පොලියන්න. ඩනර් පොලියන නවලේ. කාට පොට ඉලිනේ පොට පොලියන්න කියලා පොතක් ලියලා තිනවා 1917 18 ඉඳලා අද වෙනකම්ම ඇමරිකාවේ සෑහෙන දුරට විකිනවා. ඇමරිකාවේ හැම අවුරුද්දකම සැරයක් ඒ ෆිල්ම් එක පෙන්නනවා. ඒකේ පුංචි කැතලික් ළමෙක් මේ ගේ කතාවක් මාර්ගෙන් උගන්වන්නේ ඉතාමත්ම ලස්සනට ඒ මෛත්‍රිය උගන්වනවා. මුළු කතාවෙම තියෙන්නේ ගේම් එකක් ගැන ග්ලෑඩ් ගේම්. මුළු එකම සම්රයිස් කරනවා නම් you must try to find a reason to be glad under any circumstances. එච්චර. මුළු ජීවිතේම එදා ඉඳලා හරි ලස්සනයි. අපිට උගන්වන්නම තියෙන දන්නේම කාගට කුණක් වෑන. කාගේද වැරද්දක් වෑන මොකද අපි අර පිට තියෙන උපක්ලේශ ටික මතින් තමයි මිනිස්සෙක් මනින්නේ. අපි බලන්නේත් ඒ අඳුරු කණ්ණාඩිය තුල. ඇතුලේ තියෙන ප්‍රභාසරය අපි දකින්නේ මෛත්‍රියෙන් කියනවා ඇත්තටම මේ පිට තියෙන කුණු කන්දලේ දිවිච්චාය සුද්ධ කරලා නැහැ. මොකද අර වැඩියෙන් තියෙන මැද ප්‍රභාස්වරය හරහා තව මිනිස්සෙක් කියලා කියන්නේ මේ වගේ නිවන් දකින්න පුළුවන් අංකුරයක් කියලා දකින්න පුළුවන් නම් විමර්ශකේ තියෙන වැරදි ටිකට සමාව දෙන්න ලේසි. නමුත් අපිට ඒක බලන්න පුරුදු වෙලා නැහැ. අපේ හිත නිතරම බලන්නෙම අඩුපාඩු. ඒ නිසා මේ පොලියන්නගේ එකදී කියලා කියන්නේ you must try to find a reason to be glad. යන වන්නකොට ඔය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ලෝකෙ සිදෙන කිසිම සංසිද්ධියක් නැහැ. හොඳයි කියන්නේ හෝ නරකයි කියන්නේ සියල්ල 150 50යි කියලා. ඕනම සංසිද්ධියක. අහවල් දේ නොවිය යුතු දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම කැතසිතියක් වුණා. ඒ තුලින් නොසලී හිටීමට උපස්කාන උපස්ථා උපස්ථායක උපකාරයක් වෙනවා නම් ඒ සිද්ධියත් අපිට මොකද්ද උගන්නේ? ඒ සිද්ධිය ධර්මයක් තියෙනවා කියලා බුදු ධර්මතාවයක් වශයෙන් බලන් උගන්වනවනේ ඒ සිද්ධියම අපිට උපේක්ෂාව ගන්න. ඒ නිසා මේ මෙත්තා සහගත සූත්‍රය හරීම විප්ලවීය සූත්‍රයක් ඒක තියෙන්නේ සංයුතනිකායේ ඒකෙදි තමයි ඒක ඒ කියවලා බලන්න ඒක මම හිතන්නේ මේ ධිකයට සාකච්ඡා කරන්න ඕනේ සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ සරුවචන් වහන්සේගේ ගෝලෙක් නැත්නම් ස්වාමීන් වහන්සේ නම යනවා තීර්ථකාරාමයට කියන්නේ ළඟ වෙනත් සාස්ෘතිකේ ආරාමයට. ඊට පස්සේ ඒ පුද්ගලයා අහනවා භික්ෂුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ශාසනයේත් මෛත්‍රිය උගන්වනවා නේද කියලා. ඉතින් අපේ භික්ෂුන් වහන්සේ කියනවා ඔව් කියලා. මොකද්ද කියලා දෙන්නේ? කියලා දෙන්නේ මෙහෙමයි බයිර නොකරන්න අවේරෝමි අභ්‍යාපජ්ජෝම අනිගෝම සුඛියයි. ඒක අපේ ගුරුනාථෙත් ඕකම කියලා දෙනවා. ඊට පස්සේ මේ වික්ෂුන් වහන්සේ මුසුක් වෙනවා. ඒකෙන් වෙලා හා කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ. ඇවිල්ලා සර්වඥාන්සගෙන් සර්වඥාන්ස කියනවා මම මෙහෙම වෙලා තිබුණ නිසා ගියා තීර්ථකාරාමයට. ඒගොල්ලොත් ඔබ වහන්සේ උගන්වන එක ඒ જાතියෙම උගන්වනවා. ඊට වෙදී මම ওই කියන එක ගොඩක් විස්තර තියෙනවා. ඊට පස්සේ සර්වඥාන්සේ කතා කරලා කියනවා ඒගොල්ලන්ගේ මෛත්‍රිය ඒක මෛත්‍රියෙන් පටන් ගන්න මෛත්‍රිය ඉවර වෙන එක. මගේ මෛත්‍රිය මෛත්‍රියෙන් පටන් ගන්න විපස්සනා කියලා නිවන් දක්වනවා. ඒ නිවන් දකින්න තැන දක්වම මම මෛත්‍රිය අරන් යනවා. අරන් යන්නේ මේ ගමන් පහසුවට. නරක බල බල වෙහෙස වෙනවා වෙනුවට ජීවිතේ හොඳ පැත්ත බලන්න හැබැයි උත්තරින් අපට විඥාන්තස. නිවන් දක්නත් එක් නිවන් දැක්කට පස්සේ මෛත්‍රිය තිසකොලදා. එයා කල්පයක් තිසි කරලා තතතාවයට යනවා. එහෙව් කමට යනවා. නොසැලෙන මනසට යනවා. ඒ නිසා ඒ හරීම මේ ගැම්මක් කරගන්නේ ප්‍රකාශයක් කරන්නේ සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස පුද්ගලෝ ඉදපඤ්ඤස අපට විජ්ජන්තස් මේ ශාසනයේ ප්‍රඥාවන්ත පුද්ගලයා නිවන තෙක් සුභ පැත්ත බැලීම පමණක් කියන වැඩි අරගෙන යනවා මේක තමයි මෛත්‍රිය කියන්නේ හැබැයි ඉවර වෙන්නේ මෛත්‍රියනේ ගමන් පහසුවට නිකන් බර කරත්තයක් කරනට ඉන්ඩස්ට්‍රියල් ටිකක් අරගෙන යන ජරබර ගන්නකොට ලීසි ටිකක් දාගන්න එච්චරයි. ඒ ගමන ඉවර වෙන්නේ මේ ලෝකෝත්තර තත්ත්වේ. කියලා හරි ලස්සනට ඒ යනව බලනකොට අද ලංකාවේ පාවිච්චි කරන තීර්ථකය පාවිච්චි කරෝ මෛත්‍රියමයි. කිසිම වෙනසක් නැහැ මොකද පටන් ගන්නෙත් මෛත්‍රිය ඉවර වෙන්නෙත් මෛත්‍රියෙන් දන්නේ නැහැ මේ මෛත්‍රිය ගෙනියන්නේ නිවනට කියලා. විපස්සනාවට යන්න මාර්ගයක් කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ පටන් ගන්න තැන ඉඳලා විරණකම මෛත්‍රී වර්ණ. ඒකට මේ සූත්‍රය කියනකොට තියෙනවා බුදුජානක මේක විවේචන බුද්ධියෙන් බලලා තියෙනවා. එහෙම නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. ගමනට ලීසි සිනේහන වශයෙන් පවරයි. විපස්සනාවේ අනුශය කෙලෙස් දුරු වීයේ පසුගිය දිනවල සඳහන් විනි. මෙම ක්‍රියාවලිය පහදා දෙමින් කවුරු ඉල්ලමි. තවද වීතික්‍රම කෙලෙස් දුරවන්නේ සමතේ තුලින්ද තෙරුවන් සරණයි. අතන මේ අනුශය කෙලෙස් පිළිබඳව බටහිර මානසික විද්‍යාවයි බුද්ධ ආගමේ ගන්නකොට සබ්කොන්ෂස් යුනිවර්සල් සබ්කොන්ෂස් කියලා කැලක අඳුනගත්තා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ක්‍රමයේ හැටියට නමුත් සර්වඥාචේ ක්‍රමයට හැටියට විචක්‍රම කෙලෙස් අනු පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියලා හඳුනගෙන තියෙනවා. ඉතින් මේ සමතාවයේ බලනකොට සර්වජන් වහන්සේ විසින් හඳුනා ගන්න ලද අනුසය කියලා ඉස්සල තියෙන වංචනික ධර්ම කියන කොටස බටහිරේට කවදාවත් ගිහිල්ලා නැහැ. බටහිරේ තියෙන එක ඍජු ධර්ම වගේ අඳුර ගන්න හදනවා. මෙතන තියෙනවා වංචක භාවය. ෂට භාවයක් සහ මායාකාරී භාවයක්. ඒ නිසා මම ගියත් අල්ලන්න වංචක බව නිසා මම අල්ලන්නේ මට මට පේන දෙන හතුර විතරයි. නමුත් මේකේ ස්වභාවයෙන් ඉන්නේ මිතුරෙකුගේ ස්වරූපේ. ඒ නිසා මම උනා සැක කරන්නේ නැහැ. මම ළඟ තියෙන අනුශේ ධර්ම මට විරුද්ධව කටයුතු කරනවා කියන්නේ. ඒක මිත්‍ර ප්‍රතිරූපක ස්වරූපෙන් තියෙන නිසා අනෙකුත් ප්‍රසිද්ධ වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරලා අනුශේ කෙලෙස් වලට යනකොට මේ වංචනික ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතනදී තමයි මේ උපක්ලේශ හඳුර ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් භාවනාවේ ප්‍රතිඵලය Tamanට අහිණියට පිටින් ඉඳ තියෙනවා. වංචනික ධර්ම අනුරගත නැහැ. හැම භාවනා දියුණුවකදීම අඩු ගන්න සීලයකදී නැත්නම් සමාධියකදී ප්‍රඥාවකදී මට සීලේ හරි ගියා අනික් අයට හරි ගියේ නැහැ. ඒ නිසා මම උතුම් අනිත් අය උතුම් නැහැ. මට සමාධිය හරි ගියා මට ධ්‍යාන ආව අනික් කටිට හරි ගියේ නැහැ. ඒගොල්ලෝ දුර්වලයි. මම උසස්. මට විපස්සනාව තේරෙනවා අනික් අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දුර්වලයි. මම උසස් කියලා හරියන හැම තැනකදීම මාන්නේ වැඩේ. හරියන හැම තැනකදීම තෘෂ්ණාව වැඩි. හරියන හැම තැනකදීම මිත්‍යා දෘෂ්ටි වැඩි. ඒ නිසා මේ හරියන හැම තැනකදීම නිහතමානී වෙලා හරියන හැම තැනකදීම ගලපන්න නැතුව මනින් නැතුව යන්න නම් සීලේ ඉඳලාම මේ තියෙන අනුසය නැත්නම් අනුසයේ තියෙන වංචනික බව අනුසයේ තියෙන ෂට බව මායාකාරී බව දැනගන්න කල්යාණ මිත්‍යාගේ ආදර්ශය තුල විතරයි ඒක තියෙන්නේ පොත් වලින් ගන්න බෑ කල්යාණ මිත්‍යා මේ වැඩ කරන්න කරන්න නිහතමානී වෙලා කරන්න කරන්න පාරක් අයිනේ කපල තෙල් ලිඳක් වගේ යන ඕන කෙනෙක් වතුර බීපු දෙන් තීරමක් බේරමක් නැතුව මෙයාට විතරයි කියන්නේ නැතුව කරන්නේ මොකද? එයාට දන්නවා යම් විදියකින් තීරමක් ඇති කරගත්තොත් මානුට වැඩි උසස් කියලා ඒකම අපිට කැටෙනවා. ඒ නිසා අනුශේ ධර්ම පිරිසුදු කරන්න බෑ මේ රේකී අධ්‍යාපන ක්‍රමයට. අපිට උගන්වන අධ්‍යාපන ක්‍රමෙන් කවදාකවත් අනුශේ ධර්ම විස්තර කරන්න බෑ. ඒක සඳහා සම්පූර්ණ 3 dimensional matrix එකට යන්න. ගිහිල්ලා හරියන හරියන වතාවේ වරදින හැටි. ඒකට හොඳම කිට්ටු කරන ප්‍රපංච කියන වචනේ එහෙම නැත්නම් මේ ප්‍රපංච කියන වචනේ ඇත්තටම අපෙන් ගිලිලා තියෙනවා. අපි යම් කිසි තැන්වල ප්‍රපංච කියලා කියන ඒ ප්‍රපංච කියනකොට කියනවා අටුවාවේ සඳහන් කරන්නේ මේ අනවශ්‍ය විදිහට විස්තර පැතිරීම වශයෙන් කියලා. අවචිතේ ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක මේ කාලේ අපිට සතුටු වෙන්න පුළුවන් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට ඒකම මාතෘකා කරගෙන ලිව්වා. ඒක concept and really තමයි හොඳම පොත. නමුත් ඒක ඊට පස්සේ නිවනේ නිවීම දේශනාවලදී පුළුවන් තරම් සිංහලට දැම්මා. ඊට පස්සේ පෙන්වුවා මේ බෞද්ධයා පවා දානයේදී සීලයේදී සමාධියේදී හරියනකොට ඊට අං එන්න පටන් ගන්නවා. අනික් කටින අනින්න පටන් ගන්නවා ඊට පස්සේ ඕගොල්ලෝ භාවනා කරන්නේ මම විතරයි භාවනා කරන්නේ ඕගොල්ලෝ භාවනා හරි කියලා නෑ මට විතරයි හරි කියලා තියෙන්නේ මගේ ගුරුවරයා හොඳයි මේ මේ නංගි මල්ලි දෙන්න රණ්ඩු කරන්නේ තාත්තා කළු පාටයි අම්මා සුදු පාටයි. ඒ වගේ අපි රණ්ඩු කරන්න පටන් ඒ මොකද අනිවාර්ය කොටින්ම මම ඉන්නේ මෙන්න මේ තලයේද මොකද්ද මේ වෙන්නේ කියලා හදන්නෙමත් අනුසේ කෙලෙසයක් අනුරව. අනු මනින්න හදන්නේ. මම එනකොට වැඩිය ඥාන කීයක් උඩට ගිහිලා ඉන්නේ සංකාරෝපේක්ඛාවේද ඉන්නේ අනම්මන කියලා ඔක්කොම එන්නේ තාරා තිරම් මැනිල්ල තමයි. හැබැයි ඒක එන්නේ එක ස්වභාවයි ඒක එලි කරන්නේ. එලි කරන එක කැපයි. ඇත්තටම අපි වැඩක් කරනකොට අපිට ධෛර්යය ඇති වෙන්නේ ලබන ප්‍රතිඵල අනුව තමයි. නමුත් ඒකම අපිට කැපලා අනුශයක් වෙන්න ඉඩ තියෙනවා. මගේ යුතුයකම තියෙන්නේ හේතු සම්පාදනයේ පමණයි බලාපේක්ෂාව කතයි කියලා හිතන්න. මගේ යුතුයකම වෙහෙස නොවල හේතු සම්පාදනය කරා. බලාපේක්ෂාව එන්නකොටම බිස්නස් කාර්යය. එතකොට සැපයීමේ ඉල්ලුම නියතේ. එතකොට අපි කැපෙනවා. අපි මැනෙනවා. නමුත් අපි මෙතෙක්කල් මොටිවේෂන් එකක් ගත්තේ උනන්දුව ගත්තේ ඔය ඉල්ලුම සැපෙම නීතිය. මේකෙන්දී ඔන්නේ මොටිවේෂන් එක හැලෙනවා. එහෙම නැත්නම් අනුසය කෙලෙ පිළිබඳව අපිට කවදාකවත් ප්‍රමාණ කරන්න වෙන්නේ නැහැ. නිසා මේ සර්වඥාසික ඉගැන්වීමේ තියෙන මේ අනුසය කෙලෙස් ඒක කියනවා මේ උපමාවකට මම හිතන්නේ තියෙන අටුවාව එක තැනක දිවියෙකුට හරි කොටියෙකුට හරි වෙඩි තිබ්බාම ඒ වෙඩි ගහගෙන උදුවනවා. දුවනකොට ලේත් හැලෙනවා. එතකොට පියවර ලකුණු දිගේ වැද්දා දුවනවා. හැබැයි ඌ ඉන්නේ මාරාන්තික වෙහෙසක. ඒ නිසා කැලේ කඩාන දුවන එක තමයි කරන්නේ. ඒතකොට දිව්‍යගේ ගතියක් තියෙනු දුවල ගිහිල්ලා හැරිලා පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් ආවට පස්සේ වැද්දා යන්නේ දැන් ඉස්සරහා බලාගෙන හෙන වේගෙන් පිටිපස්සෙන් පැන්නම් පනින්නේ අර මාරාන්තික පැනිලක් පනින්නේ වැද්දාගේ බෙල්ලමයි කන්නේ. කවදාකවත් හිතන්නේ නැහැ වෙඩි කාපු එක ආපහු වෙයි කියලා. ඒ වගේ ඔතෙන්ට යනකොට වෙඩි කෑප ඌරා වගේ අපේ කෙලෙස් කිපිලා තියෙනවා. කෙලෙස් වලට සීලයෙන් වැඩිලා තියෙන්නේ, සමාධියෙන් වැඩිලා තියෙන්නේ. එයා පිටිපස්සෙන් ආවොත් එimhe අල්ලන්න. ඒ නිසා අපි ඒ වෙලාවේදී ඉස්සරහාපස්ස දෙකම full attention එකේ යන්න ඕනේ. මොකද වංචනික ධර්මයක් අපේ ජයග්‍රහණයම අපේ පිටිපස්සෙන් එනවා. ඒක නිසා නෛර්යානික බව සාසනයේ තියෙන එහෙම නැත්නම් මේක මානව සාසනික වැඩක් මිස පෞද්ගලික වැඩක් නෙමෙයි කියලා ඒ පුළුල් මනස හදාගත්තේ නැත්නම් අනුශ කෙලස් වලදී අහුවෙනවා ඒක වෙන්නෙම දක්ෂ පින්වත් සාර්ථක යෝගාවචරයට විතරයි අසාර්ථක වෙන කරන් ප්‍රශ්නයක් අසාර්ථක වෙන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද එයාට නම්බුවක් ඉන්නේ එයා තියෙන්නේ නිකට ඇලි දැන චක් හරි සෞත්‍ති චුකුණු පංචස්කන්ධේ හරි සෞත්‍ති කිය ඉන්නේ ගැටි හරියන මනසට අහුවෙන්නේ අර පිටිපස්සෙන් ඇවිල්ලා කොක්ක ගැහුවා කියලා ඒකට ස්වාමීන් වහන්සේ ඔබතුමාගේ කල්යාණ මිත්‍රත්වයේ මා හිතාගිය කොට සැලකුවා. ඔන්න පරිසංගෙන්න ඕන තැන. සාධුකේ දස දින තුල ඔබ වහන්සේ විසින් දේශනා කරන අවිද්‍යා සූත්‍රය ඉතා විශාල වශයෙන් පිහිටවිය. ඔබතුමාගේ දේශනා විලාසයත් පැහැදිලි කර දීමේ හැකියාවත් ඉතාම විශිෂ්ටයි. කොලර එක අප් කරන්න. මේ දින 10 වෙනි මාළද මිල කලකින් මිල කලනක් වෙන්නේ. ප්‍රතිඵලේ නම් මා ආවායින් දැන් සිටින ස්ථානයේ ඉදිරියට කළ යුතු දේ ඔබ වහන්සේ වදාළ ලෙසට මට ගොනු කරගත හැකි වීමයි. අපි සෑම රස කරගත් පින ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඉති මේවා කල්පනා කරන්ද මේ වගේ අපි මේ අවුරුදු 2600ක් පහුවෙලා යන්තම් පොඩ්ඩක් තෙල ගන්න කොට අපිට මේ ශ්‍රද්ධාවක් එනවනම් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝගේ මනක් ඇහුවනම් ඒ හුණගක් වැදුනා නම් බණක් අහන්න උලංගුවත් වදින්නේ නැති නමුත් තාම සංසාරේ මොකද අපි එදා ගණන් ගත්තේ නැහැ. ඒ නිසා අද වචනාකම් වැඩි මොකද හේතුව බොහොම මේ කාන්තාරකදී හම්බ වෙන දීපු දක් වගේ. නමුත් අපි කවදාකවත් නරකයි. මේ බුදුජාණන් වහන්සේගේ අර ඉර පායලා තියෙනා වගේ තියෙනකොට මේ තරූප ගුණ ගායනා කරන්න. ඒ නිසා අපි හිතන්න ඕනේ මේ තා කවුරුත් 200ක් හිටින්න මේක චක්‍රවලල්ල පොළවේ ගහන්න මොන තරම් ගැම්මක් බුදුහාමක තියෙනද? අවුරුදු 100යි ඕනේ රහසක් ලෝකේ තියෙන්නේ. ඕනෙම රහසක් අවුරුදු 100යි 100 යනකොට ඉවරයි. බුදුජනක කිරුවේ කවුරු 2600ක් ගිහිල්ලා තාම හරියටම පෙකණි වලටම අල්ලතයි. තාම පණ තියෙන අල්ලන්න පුළුවන් මොන තරම් පැති කල්පනා කරලා මේ පැලේ හිටවන්න ඇති. අපි ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවේ තියෙන ධර්ම අපේ ළඟට ඇවිල්ලා තියෙනවා. කරදිවලල්ලේ මේ පිට අවුරුදු 2600 නේ 70ක් 2600ක්ම බා 70 අවුරුදු 2600 ටිකතෝට මට ලොකු සාංශය දකින්නටත් මම කියනකොට ලොකු සාංශ කිව්වේ ඒකයි අනවශ්‍ය නිකන් ස්තුති කර කර ඉන්න එපා බුදුහාමුදුර කෙරේ පිට ඊටවන්න සද්ධා වෙන්න අපිට මේ විදිහට සාසනයෙන් උදව් වෙනවා නම් අපි කොච්චර සාසනයට වැඩ කරන්න ඕනද කියලා හිතන්න කිසිම වෙලාවක චර්චුරු ගන්න එපා භාවනාවේදී හෝ වෙන කෙනෙකුට උදව් කරනකොට හෝ අපකරා පැමිණෙන සාසනික කටයුත්තක් වෙනකොට කවදාකවත් චර්චුරු ගන්න එපා ඒක ගැළපෙන්නේ නැහැ අසාධාරණ විදිහට අපිට ධර්මයේ සලකලා තියෙනවා අසාධාරණ විදිහට අපිට ශාසනය සලකලා තියෙනවා. මොකද මම දන්න විදිහට මම 26 වෙනකොට දස සිල්ම කඩලා පස් පහම කඩලා. පංචිල් පද පහම කඩලා ඒකට මම හොඳටම සාතිය. එහෙව් මට ධර්මයේ කිසි කෙනහිල්ලක් කරන්න නැතුව අසුචි ගාගෙන ඉන්න පොඩි එකෙක් හොදන අම්මා කෙනෙක් වගේ හේදුවා. මේ අඩුවානේ නොදකින් බපලයන් කියලා කිව්වේ නෑ. ඉතින් කද්දාකවත් දුසීලයි කියලා හෝ අබෞද්ධයි කියලා හෝ කෙනෙකුට තුෂ්ණදකින් කියන්නේ. කිව්වොත් නම් ඉදිරියට යන්න බෑ. මේ මනුස්සයා කොයි වෙලාවෙද ගන්නේ? අපිට මොනිය හම්බෙන්නේ? මම දන්නේ එකයි. අපිට ඕනේ පණිවිඩේ කවදාකවත් පණිවිඩේ හිතන කෙනාගෙන් හම්බෙන්නේ නැහැ. හිතන වෙලාවට හම්බෙන්නේ නැහැ. හිතන ප්‍රමාණයට හම්බෙන්නේ නැහැ. හම්බ වෙනවා ඒක හැමදාම හම්බයක්ම. ඒ ඒ විවෘතකම හෙටත් තියක්. එන ඕන කෙනෙකුට කියන්නේ. එතකොට පේනවා පීන්නේ මේ විශාල මේ ගුරු පරපුරක. ඒ පරපුරට අවනම්බුවක් වෙන්නේ නැති විදියට කොච්චර පෞතනක පටන් ගත්තත් කමන්නේ. කලේජු සේවයේදී ප්‍රමාණ කරන්න එපා. මොකද අපිට සේවය වෙලා තියෙන ප්‍රමාණය වැඩි අපි තාම සාසනික කරලා තියෙන සේවයට වැඩි. ඒ නිසා අවසානයේ දක්වා විදිහට කටයුතු කරන යනවා නම් මේ ශාසනය මේ සමාජය කල්යාණ මිත්‍රන්ගෙන් එච්චරම හිග නැහැ. හැබැයි ඒකට අපේ හිත හදාගන්න. ගරු ස්වාමීන් වහන්සේ බාහිරින් නැති දෙයක් හෝ අවයවයක් පංචේන්ද්‍රියට අසු වෙමින් විඥාණය තුලින් මනාපමනාප විය හැකි මෙන්. මනසේ ඇතින සිටිවිලක් හේතුවෙන් අභ්‍යන්තර හේතුත් මනාපමනාප ඇති විය හැක. එනම් භාවනාදී මෙවන් සිටිවිලි ඇතිවේ. මෙසේ ඇතිවෙන හිතිවිලි දිය ධාරාවක් මෙන් ගලා යාමට ඉඩ නොදී දැකිය යුතු ආකාරයේ පහදා දුනොත් මැනවි. ඇයි දන්නේ මේ දිය ධාරාවක් මෙන් ගලා යාමට ඉඩ නොදී කියලා ලියන්නේ? ගලා යන්න දෙන්න මොකද මේ හිතිවිලි කියන්නේ මගේ චේතනාවෙන් පහළ වෙච්ච එකක් නෙවෙයි. චේතනාවකින් පහළනොත් තමයි කර්ම වෙන්නේ. ඒ නිසා මේක මේ මේ අචේතනික පහළ වෙන හිතවිලි මම ඒක විදිහට thought without a thinker. මේ හිතවිලට අයිතිකාරයක් නැහැ. මේ හිතවිලි මේ පණිවිඩයක් දෙන හිතවිලි නෙමෙයි. මේවා නිකන් මේ දඟවල වගේ පුරුක් එකට ගැටිලා නැහැ පොඩි පළලු ටිකක් තියෙන. ඕනනම් ගැට ගන්න. ගැට ගැහුවොත් අර්ථයක් වෙනවා නැත්තම් මේවා නිකන් අයාලේ යන හිතවිලි. මම නැවතත් කියනවා මේ ආධුනිකයෙකුට නෙවෙයි යම් ප්‍රමාණයකට සතිය දිනු කරපු එකනට හිතවිලි දිහා බලාන ඉන්න කියන්නේ ගඟක් අයිනේ ඉඳගෙන නොතෙමි ගඟ දිහා බලයි. ගඟේ එක එක දේවල් ගන්න. ඇඟිල්ල දැම්මොත් ගම ගඟ කැළඹෙනවා ඇඟිල්ල තෙමෙනවා. කකුල දැම්මොත් කකුල නිසා තවන ප්‍රමාණයට ගඟ කැළඹෙනවා. කකුල තෙමෙනවා. අපිට කියන්නේ ගඟ කලඹන්නත් ඒවා තෙමා ගන්නත් ඒවා. පිළි ස්ථානයක බෝක්කක් උඩ ඉඳගෙන ගලන ගඟ දිහා බලන හිටියොත් තීරුම් ගන්න ඔය ඔය තීරුම් ගන්න තමන්ගේ මනස නෙවෙයි මානව මනස. හැම කෙනෙක්ගේම උච්චාරණය අපි හිතන මේ මගේ විතරයි මේ දිගට ගලන්නේ කියලා නෑ. හිත කියන්නේ හිතවිලි බහුල දෙයක්. හිතවිලි නැති හිතක් නෑ. එහෙනම් මහමුද තියෙන්න ඕන රැලි ගහන්න නැති. රැලි නැති මොහොතක් නෑ. එනිසා මේක පුද්ගලිකකරණය කරලා දුක් විඳින්න එපා. නිකන් ගන්සභා බිස්නස් නගර සභාවටම බාර දීලා ඒකත් සුද්ධ කරලා දායි අපිට තියෙන්නේ ඩස්බින් එකට දාලා නිකන් ඉන්න එක. ඒක නිසා මේකේ මේ මේ ලියලම තියෙනවා දිය දහරාවක් මෙන් ගලා යවට ඉඩ නොදී දැකිය යුතු ආකාරය තමයි සාමාන්‍ය පුතත්ජනය කරන්නේ. මේ හැම හිතවිල්ලකටම උපැන්න සාධක ලියනවා. හැම එකම බාර ගන්නවා. හැම එකම මුල හොයනවා, අග හොයනවා. ඉතින් උයාගත්ත බත කන්න නැහැ. අඳක් කමුණාට බුදියන්නේ නැහැ. එයි මේ මෙවුවා කොච්චදම තම කොච්චදම තම තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා තුළින් ප්‍රායෝගිකව අප තේරුම් ගන්න හදන්නේ අනාත්මය පිළිබඳවද මේ විදිහට අත්‍තරම එකම හේතුව වශයෙන් හොයන්න අමාරුයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි කියන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් මේකටම නිවන කියලා සඳහන් කරනවා ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම අනාත්මයට යමු වෙලා නැහැ සමහරට අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන දොරල් තුනෙන් කොයි එකුණත් වෙන්න පුළුවන් අනිමිත්ත කියලා කියනවා නම් අනිත්‍ය භාවය සඳහන් කරනවා අප්පන්හිත කිව්වනම් දුක්ඛ ස්වභාවය සඳහන් වෙනවා. ශුන්්‍යත ස්වරූපේ කියන අනාත්ම ස්වරූපේ සඳහන් වෙනවා. ඉතින් දාර්ශනික වශයෙන් බැලුවොත් නම් ඔව් තමයි. නමුත් එක එක චරිතවල හැටියට බලනකොට ගැටිය ලියන ආකාර තුනෙන් කොයි එක හරි වෙන්න ඉඩ තියෙනවා. පළමු ඔබ වහන්සේට කාන්තා පක්ෂයේ භාවනා වැඩසටහනකට මෙම නිසන්වනයේ සහභාගී වුණ සැලැස්වීම සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කරන අතර නිවන් සැප ලැබේවායි පතුමු නිවන් සැප ලැබෙන්න පොඩ්ඩක් මැරෙනකන් ඉන්න ඕනේ. සාමාන්‍ය ලංකාවේ ක්‍රමයට ලේසිම ක්‍රමේ නිවන් සැප ලබන්න මැරෙන එක. මැරුණු ඔක්කොටම නිවන් සැප ලැබේවා. ඒ නිසා බුරුමේ කියනවා ලංකාවේ නිවන කංකුම් වාගේ කියලා. හරිලාමයි. ඕනම කෙනෙක් මැරුණොත් නිවන් සැප. මේ මැරෙන්න ඉස්සෙල්ලා නිවන් සැප ලැබුණොත් කෝ මැරුවා. කාටද කිව්ව නිවන් සැප ලැබුවා ඒක නිකන් උඹ මැරියන් කිව්වා. ඈ එහෙම තමයි නමුත් බෞද්ධයා නිවන් සැප ලැබෙවා කියන්නේ මරණ දැන් නෙවෙයි. මරණ හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම නිවන් සැප ලැබෙන නිසා ලංකාවේදී නිවන කංකුම් වගේ කියලා. බුදුම කට්ටිය කියන්නේ ලංකාවේ නිවන කංකුම් වගේ හරි ලාභයි. එකයි අවශ්‍ය කරන්නේ මරණ එක විතරයි. මරණ කාටවත් කට්ටිය එකතුලා නිවන් දැක. ඒ නිසා මේක ලියනකොට පරිස්සම් වෙන්න ඕනේ නිවන් සැප ලැබේවා කියනකොට පණ ඇති කෙනෙකුට කියනකොට මම ඉඳ හොඳයි. ඔබ වහන්සේ දෙදින කීපයකට පෙර කාන්තාවක්ෂේ ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් සහ කාන්තාවේ දෙදින එක පුරුෂයෙකුට රණ්ඩු සල්වර් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න ලදී. අද සමාජයේ පිරිමින් අතර පවතින ප්‍රොෆෙෂනල් ජෙලසි මගෙන් පෙනී යන්නේ කාන්තාවන් පමණක් නොවේ මේ පමණක් මේ සීමා වූ දෙයක් නොවන වගයි. ඒ වගේම කාන්තාවට පිරිමි කීපයක් සම්ඩු කිරීමටද සුලභව දැකියක. සමහර විට කාන්තාවන් සම්බන්ධයෙන් අද සමාජයේ තිබෙන ආකල්ප ඉතාමත් වැරදි. ඉතිහාසයේ සඳහන් වන සඳහන් පරිදි අපේ ශ්‍රී ලංකාවේ දන්තදාසුන් වහන්සේ වැඩමි හේමාලික වනයි. සීමා බෝධින් වහන්සේ ගෙනාවේ සංගමිතත් එන්නේ. ඒත් අද කාන්තාවට දන්තමාලිගාවේ පත්තිරිප්පු නැගීමටත් මහ බෝධින් වහන්සේගේ උඩමළුවට යෑමට සීමා කර ඇත මේ කාන්තාපක්ෂයට කරන අසාධාරණයක් ඔබ නොසිතන්නේද ඔබ වහන්සේ නාතවරයක් කාන්තාපක්ෂයට මේ අවස්ථාව ලබා දීම ගැන ගෞරවයෙන් ස්ථිතිපූර්වකව නිවන්සෝ ප්‍රාර්ථනා කරමි ඒ වගේම ඔබ වහන්සේ අපට විශේෂ විශ්ලේෂණාත්මකව සහ විචාරාත්මකව ධර්ම දේශනා කිරීම වෙනින්ද ස්තුති පිරිනම හුත්තට මතක තියාගෙන උඩ මළුවට නොනැග්ගත් පත්ති රිපෝට් නොගිය ත්‍රිලක්ෂණේ දන්නවනම් නිවන් ලබන්න පුළුවන් එතනින් විතරයි මනින්න ඕනේ. ඔය පත්ති රිපෝට් ගියයි කියලා හම්බ වෙන බම්බුවක් නැහැ. උඩ පණුවට ගියයි කියලා හම්බ වෙන දේකුත් නැහැ. හම්බෙච්ච නැති එක විතරයි ඉල්ලන්නේ. ඒ ඔක්කොම තේදි විපස්සනා කරන්න පුළුවන් නම් ස්ත්‍රී පක්ෂයට පුරුෂ පක්ෂයට සමානයි. ඒ අයිතිවාසිකම විතරක් සටන් කරන්න. එතකොට අපි දිනු. ඔය හම්බෙච්ච නැතිව සටන් කරන්න පටන් අරගත්තොත් අපි ළඟ තියෙන්නේ ඒ ද්වේෂය. ලද්දාපටන් තියෙන ද්වේෂය. බුදුම සංසිත් හැමදාම කියනවා විපස්සනාට අයිතිවාසිකම කියන්නේ ඒකේ ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් පැවිදි උපවිදි ભેදයක්වත් සියන්නේකයි අමරපුරනිකාය ભેදයක්වත් නැහැ. විපස්සනා විතරක් නැහැ. ඒක නිසා අපි මේ අනිවාර්ය නිවනක් හම්බෙන ඒදී gediya පිටින් හම්බෙලා තියෙන වෙලාවේදී අර පොඩි දේවල් අල්ලන්න යන්න ගියාම වෙන්නේ අර ලද අවස්ථාවේ ඒ ඒ නිවනට දෙන තියෙන බරසාරකම වෙනුවට මේ කොහොද යන කුණු කන්දක් ඇඳින කතා කරනවා. ඒ නිසා මේ කාන්තාවන්ට අපි මෙතන දීලා තියෙන ගැන ඇත්තටම මම පුද්ගලිකව නෙවෙයි බොහෝම අඩු ගන්න අවුරුදු 6ක 7ක කාර්ක සභාවේ විවස්ථා මට්ටමේ ඊට පස්සේ සංඝයා අතර ඊට පස්සේ තියෙන හැම ආයතනීය ප්‍රශ්නයක් හරහාම අපි හිමීට ගිය නිසා අතපය කඩා ගන්න තු මෙතෙන් ආවා. ඒ තාම තේරෙන්නේ අපි ගිය ගමනේ තියෙන විප්ලවීය තැන සාටකවත් තාම තේරෙන්නේ. මම සතුටු වෙනවා මේ හිතපු කාන්තාන්තිට මේ වගේ සතුටින් ඉඳලා තියෙනවා මේ. ඒක අපිට ලොකු මේ ෆීඩ්බැක් එක මොකද අපි දීලා තියෙන වාතාවරණ උපරිම එක නෙවෙයි. ඒකෙදි මේලද අවස්ථාවේ අනේ අපිට ස්වාමීන් වහන්සේ සැලකුවා කියනකොට මම තේනවා සතුටින් ඉඳලා තියෙනවා. ඒක අපි බොහොම සතුටින් බාර ගන්නවා. නමුත් මතක තියාගන්න මෙව කාලයත් එක්ක පරිසරයේ සමාජයත් එක්ක හොඳට ඇනිලා කලවම් වෙලා ගියොත් කල්ලාගන්න. මම හරීම කැමති උනේ මේ වැඩේට දායකව පුළුවන් තරම් සම්බන්ධ මොකද ඒගොල්ලන්ගේ තියෙන මේ අදහස, ඒගොල්ලන්ගේ තියෙන බැර විරුද්ධත්වය හෝ ඒක එකඟත්වයේ තාම ගැඹුරෙන් බලපාන ප්‍රශ්න. නමුත් මම හිතන විදිහට තාම කිසිම තැනකින් අපිට ඝර්ෂණයක් හෝ ගැටුමක් හෝ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආකල්පේ රැකෙන විදිහට භාවනා කරන අය ආකල්ප සම්පත්තිය තියාගන්න. කාටවත් දකින්නට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. තීන ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයට කරනවා නම් ඉස්සරහට එන්නේ එන්නේ අපිට මේ තව ටිකක් අතුපතර විහිදිලා මල්පල ගන්න තැනට යන. ඒ නිසා ඒ සුභ පරමහං කියන විදිහට හොඳ පැත්ත බලනවා මිසක් කුණු වෙච්ච පැති සංසන්දනාත්මක පැති ඒ බලන එක වෙනවා නොකියනිකයි. කියන්නේ තුනිකයි ඉන්නවා. ඒ ටික මේ මේ මුවින් නොබෙන ඉන්නවා නොබෙන ඉන්නවයි කියලා කියන්නේ. මුවින් නොබෙන ඉන්නවයි කියලා කියන්න හිතෙනවා. නොකිය ඉන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ පසුගිය දින තුලදී ප්‍රධාන වශයෙන් ආනපනසති භාවනාව වැඩි වීම. ඒ අතර ඊටාම අතර සිතාම පරියංග කීපයක් පෙරපෝණු වියච වේදනාපසන වැඩි වීම. ඉදිරියට මෙසේ මිශ්‍ර කර භාවනා වැඩි කිරීම සුදුසුයි. පසුගිය දිනයන්හි ආනාපානසති භාවනා වැඩිීමේදී හුස්ම මත සතිය ගිලුණේ ප්‍රධාන වශයෙන්ම සිටිවි නිසායි. වේදනා ශබ්ද වෙන්තින් තනුව. මෙමෙ හිතවිලට බොහෝ විට මූල්‍ය වන්නේ කාමයට වඩා ද්වේෂය හැඟේ. මෙම කරුණු සලකා තවදුරටත් ආනාපානයේ පුහුණු වීමට සුදුසුද? නැතොත් විවසනාව තවදුරටත් පුහුණු කිරීම වඩා සුදුසුද? පහදා දෙනමින් ඉතාකරුවෙන් ඉල්ලා සිටිමු. මේක ඇත්තට මේ විපස්සනාව සහ ආනාපානීය වේදනානුපස්සනාව වගේ වචන බොහෝම සීමිත අර්ථවලින් අරගෙන පටලවාගෙන තියෙනවා. ඒ නිසා ඉදිරිපත් වෙන දේ බලන්න එච්චරයි කරන්නේ. වෙන මොනවාක්වත් මේක වේදනානුපස්සන සමතේද විපස්සනාවද මේවට ගන්න ගියාම වෙන්නේ මේ ටෙක්නිකල් වචන වර්ගයක් අරගෙන අපි ගිහිල්ලා හිර වෙනවා. අන්දාලිය කැලිය විදිහට හැප්පෙනවා. ඒ නිසා අපිට විපස්සනා විස්තර කරන්න යථාපාකටම් විපස්සනාපි නිවිචෝ යමක් ප්‍රකටද එතනින් බැස ගන්න. මොකක් හරි හොයන්න කියන සංස්කාරයක් කියලා හිතන්න කර්ම රැස්නවා කියලා හිතන්න. චේතනාවක් ආවන සංස්කරණයක් කරාන කරන්නේ නැතුව බෑ. අනිවාර්යයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයනේ සංස්කාරයක් තමයි. නමුත් නොකරන පැත්තට යන්න පුළුවන් නම් ස්වභාවයෙන් මතුවෙන දේ බලලා ඒකට 100ට 100ක් එළඹිලා වාසය කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒකට මේක මෙතනින් පටන් ගන්න මෙහෙම කරනවාද කියන එක එන අරමුණට විශ්චය වෙන්නේ. මම කියන්නේ මගේ මුළු ෆිලොසොෆි එක මම කියන්නේ වැල යන හැටියට මැස ගන්න. වැල යන හැටියට මැස ගහලා තිබ්බම ඒක යන්නේ හොඳ පැත්තට තමයි. ඒක නිසා මේක කරනවා මේක කරනවා කියන ලයිස්තු නෙමෙයි අවශ්‍ය කරන්නේ. භාවනා කරන යනකොට ස්වභාවයෙන්ම මතුවෙන දෙයට ගියාම අර ඊයේ අපි කතා කරා වගේ සමාහට යුගනද්ද භාවනාව යනවා. සමාහට වේදනා මේ විපස්සනා කියලා සමතේට වැටෙනවා. සමහර සමතෙන් කියලා විපස්සනා කරනවා මේවා අපි එච්චර පටලව ගන්න යනවා. අපිට කියන්නේ කොහොම හරි තියෙන වියවුල ගැලවිගෙන යන ගතියට එනවනම් එච්චරයි. අන්තිම ප්‍රශ්නේ නේද ඒකට. I feel that when have this application of bhavana on the regular basis and if you visit, please like uh, Kalani or Anuradhapura, Srima Bodhi, Tuan Valley etc. The mind settled more than expected. I want to find out whether the place of meditation matters. Meditation matters. Can the spirit be uh, harmful as well as be helpful. Uh, I can, I can't read it, but this we have to say, uh, there's a one term the teachers have mentioned, nimittasya samadhisya nimittak hoti. Uh, that is to say when you are practicing a meditation, at a time you get a very good concentration and mindfulness, everything is conducive. So you see cutting through and you experience something special. Whenever such a uh, sitting happens, afterward you have to contemplate and see what was the early preparation, what was the atmosphere which was more conducive for the immediate result. And whenever you are going to sit again, try to repeat that same atmosphere that you have to do with your rational mind. And then the, the positive results are bound to happen. The example given in the uh, Tipitaka is, when an eagle is planning for a prey, it is long awaiting in a silent place and observe uh, which is the most weakest, weakest animal to pick and it knows that if the other herd is going to note that eagle is waiting, they will make a signal and they will run away. So therefore, it's vacating a hiding place and calculating what is the most weakest. And whenever everything is just, he jump like an arrow and directly go and pick the, the weakest animal. And then everyone started shouting and everything. So therefore, it take the animal and go to the sky. More and more it go, going to the sky, more and more advantages to the eagle and disadvantages to the prey. When it come down, it is advantages to the prey and disadvantages to the eagle. So when it is going up, the Buddha says, not only it is the eagle become happy and uh, thrill, it look back and see how was his strategy, where was he, and how was it was success. Therefore, next time also he reinforces his knowledge, uh, taking the advantage of this successful attack. So likewise, the yogi also, very rarely you get the, the conducive condition so that uh, you can have success in the, specifically in the concentration. When such a thing happen, daily you have to get some information, which was the time, what was the direction, was I after the walking meditation, or after the sleep, or after the meal, whatever may all thing you have to repeat. So the place also important. Some places are, they call with the good vibes. The people, the places which have been seasoned and have the good vibes, when you go there you feel like familiarity, you feel like living among relatives. So this is a good sign. And if it is so, you have to repeat and give the situation. Uh, this is called samadhi, is a nimitta gayoti. Whenever the good concentration happen, take the signal, take the hint, Uh, which was more conducive. Uh, බුදුන් කල බුදුන් වහන්සේගෙන් බණපදයක් ඇසූ පමණින් සෝවාන් වූ අය ගැන සඳහන්. රහතන් රහතන් වහන්සේලාද බොහෝ විය. බුදුන්ගෙන් බණ ඇසුවත් මාර්ගඵල ලබා ගැනීමට මහා පින්. Uh, තම තමාම අද මෙතරම් බණ ඇසුවා ශ්‍රද්ධාව තිබුණත් උද්‍යෝගී තිබුණත් මේ தත්ත්වෙට දකින්නට නොගැති වීමට හේතු කොමන්ද කරනවායි පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි. මේක ඇත්තට දිහා බලනකොට එච්චර ලොකු වෙනසක් තියනවා වෙන්න බෑ. ඔය සර්වචන් වහන්සේගෙන් විශාල පිරිසක් බණ ඇහුවා. ඇහුවට අර බොහොම කැපිපේන විදියට ධර්මය අවබෝධ කරපු ටික විතරයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. ගොඩාක් නිවන් දැකලා තියෙන සාමාන්‍ය ක්‍රමෙන් නිවන් දක්වුවැත්තෝ ඉතිහාසගත වෙලත් නැහැ. ඉතිහාසගත නොවිච්චත්තු කොහොමදත් ඉතිහාස සසහන් වෙලා නැහැ. ඉතින් තියෙන්නේ කැපී පෙනෙන සිද්ධි ටික. ඉතින් ඒක තියෙන්නේ හොඳ විශේෂ චරිත ටිකක් විතරයි. ඉතින් ඒ නිසා අපිට ඒකෙන් අවුරුදු 2600ක් ටිකට ආව තොරතුරක් මේ කතා කරන්නේ. ඒ නිසා මේ අදත් ඒ ඒ වෙනස තියනවා වෙන්න පුළුවන්. ඉතින් අරක බලනකොට අපිට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නමුත් සර්වචන් වහන්සේ සමාහට ගව් ගණන් කියලා තියෙනවා එක්කෙනෙක් සෝවාන් කරා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ සෝවාන් වීම අදහස් ගාන පයින් ගිහිල්ලා නිකන් මණිබඩු විකුණන මිනිසෙක් වගේ ඒ කට්ටියට හේතු ගන්නලා තමයි මේ බඩු විකුණන්නේ. බෑම කියලා තියෙනවා බඩු අපිට එපා යන්න අපි ඉන්නේ අපි සලකන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඒ කරපු ප්‍රයත්නේ දිහා බලනකොට ලීසි වැඩක් නෙවෙයි. එදත් ලීසි නෑ අදත් ලීසි නෑ. ඒක නිසා අපි හේතු කර්ණවලින් තියෙන සාර්ථකත්වයෙන් අපිට කියන්න අමාරුයි එදා මීට වැඩි වෙනසක් වුණාද කියලා. ඉතින් ඔක පාවොක්සයිඩ් එකකින් අහලා තිබුණා. ස්වාමීන් වහන්සේ උගන්වනවා උගන්වනකොට භාවනා කරන්න ඕනේ මාස 7-8ක් මෙච්චර සමථ කරන්න ඕනේ මෙච්චර විපස්සනා කරන්න ඕනේ කියනවා. එතකොට මේ බාහ්‍ය දාරුචිය සෝමේ තින්ගම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ එක බණපදයෙන් කොහොමද සෝවාන් වුනේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කියලා තියෙන මේ බණපදේ තියෙනවා අහලා බලන්න සෝවාන් වෙනවනම් කවුද තරහ? දැන් උනත් කරන්නේ නැත්තම් මගේ එක කරා. බාහිර කියපු බදේ එහෙමම තියෙනවනේ. ඉතින් අහනකොට සෝවාන් වුණාට අපි තරහ වෙනවනේ. රහත් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? තමන් පිච්චම නැත්තම් ගැට පිච්ච අරගෙන පූජාව කරන එකයි තියෙන්නේ. තමන් පිච්ච තියෙනවා හොඳයි. ඉතින් ඒ නිසා මේ දේවල් මන්දෝත්සාහය වෙන පැත්තට හේතු ගන්නන්න යන්න එපා. ඔබට අයෝනිසමනසිකාරය කියනවා. අපි ගන්න ඕනේ යෝනිසමනසිකාරය සුභබන පහම්බික්කවේ සුභපරමහම්බික්කවේ මේ තාචිත්තෝචිමාදී හොඳ පැත්ත විතරක් ගත්තා. සතුටු වුණා ගියා. කොහොමද අපි විනාඩි 50ක් විතර අරන් තිනවා ඊටට වැඩිය ප්‍රශ්න සඳහා ඉතින් මම තව දුරටත් අහන්නේ තව ප්‍රශ්න තියෙනවාද කියලා. ඉතින් මම කියනවා ධම්ම විනෝයේ මේක නිම නිම නිමාව සටහන් කිරීමේ යම් කිසි අදහසක් අදසක්නක් තියෙනවා ක්‍රියාත්මක කරන්න. සාමාන්‍ය සාස්ත්‍රය ඒ වගේම සාස්ත්‍රය පමණින් භාවනා වැඩසටහන සහභාගී වුණා. අවසරයි. මම සිතින් මේ අවස්ථාවේ කල්පනා කළේ ධම්මවිවිය අදම වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ඒ වගේ මේ ආයතනයකට අපි ඉතාම ගෞරවාදර පූර්වක උත්තරේ තා පූර්වක ඉන්නමෝදන් කිරීම නිතාම කෙටියෙන් සිදු කිරීමට මම දන්නවා කවුරුත් දන්නවා අපි ස්වාමීන් වහන්සේ ධම්රිවි පදනමට මාස සැරයක් පමණ වැඩ උන්වහන්සේ අපේ ප්‍රදේශයේ ඒ වගේම උන්වහන්සේ සමග දිගට භාවනාවලදී කිසිසේත් උන්වහන්සේ මඟ පෙන්වනවා. නමුත් අපි තත්වලා දීර්ඝ කාලයක් තිස්සේ ධම්රිය ස්වාමීන් වහන්සේ අප දන්නවා කල්‍යාණ මිත්‍රයෙක් විදිහට ඒ වගේම ධම්රිවි පදනමට සම්බන්ධ සෑම දිනාගේම කල්‍යාණ මිත්‍රයෙක් විදියට සහ ධර්ම උපදේශ ලබා ගැනීමට අප ලැබෙන ගරු ස්වාමීන් වහන්සේ නමක් විදියට පවත්වනවා. විශේෂයෙන්ම මිත්‍රිගල නිස්සන වනයේ මෙම නව භාවනා පහසුකම් සකස් කරලා මම හිතන්නේ මම දැනගන්න විදියට තුන්වෙනි පිරිස තමයි මේ වාසික භාවනා මුලක් පවත්වපු ඉතින් අපේ ස්වාමින් වහන්සේ දැන් මේ ස්වර්ග වේලාවට කලින් සඳහන් කළා මීත්‍රිකා විස්තරණ වනේ මේ විදිහේ පියවරක් ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ ධාම පරිස්සමෙන් අඩු කරලා කාර්යයක් කියලා. ඉතින් එක ප්‍රශ්නයක් තමයි මතුවෙච්ච ප්‍රශ්නයක් ඒ කියන්නේ කාන්තාවන්ට මේ විදිහේ ස්ථානයක බණ භාවනා කරන්න අපේ සමාජය තුළ තියෙන සීමාවන් අතවශයෙන්ම දල්දා වහන්සේ කුමරියගේ කෙස් අස්සේ සමෝගෙන පුළුවන් නම් දල්දා වහන්සේ උරු තියාගන්න අද බැරියයි කියන ප්‍රශ්නේ ඉතාම කනගාටුදායක එකක්. නමුත් ඒ ප්‍රශ්නේ අපේ සමාජය තුළ තියෙනවා. මොකද හේතුව අවුරුදු 2000 කට ඉස්සේ අපි යම් යම් විදිහේ මතවාද අපේ සමාජය අපි කරගෙන තියෙන නිසා අපි කාන්තාවන් එක්තරා විදිහකට අයින් කරපු ගතියක් තියෙනවා. නමුත් මම හිතන්නේ Hindu ආගමත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ කිලි ගැන කතා කරන්න නැති එක මාගම් බුද්ධහරි. ඒකට කාන්තාවන්ට පන්සලකට යන්න බැරි, පන්සලකට අපිල් වෙන්න බැරි, සිය සමාදන් වෙන්න බැරි, භාවනා කරන්න බැරි දවසක් උදාහරණයේ විදියට ඇත්තෙම නැහැ. ඒක තියෙන Hindu ආගමේ නමුත් මොන හේතුවක් නිසා හරි අපේ විශ්වාස අතරට එකතු වෙලා තිබෙනවා. පරමතක් වෙනවා මෙතෙන්දී මේක මාස 3කට පමණ ඉස්සර වෙලා ඉන්දියාවේ භාවනාව පිළිබඳ සම්මන්ත්‍රණයක් සඳහා ඒකට ලියන්න මට ආරාධනාවක් ලැබුණ වෙලාවේදී මම කල්පනා කළා ඒකම කුඩා කාලේ මේ ගුරුම භාවනාව පිළිබඳව මම කියවලා තිබුණා ඔකේ යම් කිසි ගැටලුවක් තිබෙනවා කියන එකත් මම දැනගෙන සිටියා. නමුත් මට අවශ්‍ය වුණා මේ පිළිබඳව මේ විවාදය ගැන පරිශනාවක් කළා විද්‍යාව ලියන්න. පස්සේ මම අපේ ස්වාමීන් වහන්සේත් එක්ක තමයි ඒක ගැන කතා කරේ. කළා මම උන්වහන්සේගෙන් ඉල්ලා හිටියා මට කියවන්න මේක සම්බන්ධයෙන් ওই විවාදයේ සම්බන්ධව කියන පොතක් එකක් තියෙනවා වෙන සවස්සන්න කියලා. ඉතින් මේ විදිහට නම් මම මෙහාට වෙන උන්වහන්සේගෙන් පොත් තරම් යන්න ඕන. පොත දෙකක් වෙනකොට පොත් පෙට්ටියක් උන්වහන්සේ දාන <laughs> විපදවට ගෙනල්ලා මට දුන්නා. ඒ පොත් කියවල බලනකොට අපේ ලංකාවේ වජිරාරාමයේ වැඩ සිටිය කේමින්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම බුරුමේ සෝබන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඥානෝත්තර කියලා ස්වාමීන් වහන්සේ නගුවොත් තමයි මේ විවාදය ඉංග්‍රීසි භාෂාවෙන් 1977 ඉඳලා 1970 දක්වා පැවතුනේ. මේ විවාදයේදී අත්වාසයෙන් එක විතාම වැදගත් කරුණක් සඳහන් වෙනවා මේ ගුරුමේ ඥානෝත්තර හාමුදුරුවෝ එක අවස්ථාවකදී කියනවා තමුන්නාන්සල ඔය කියන විදිහට දීර්ඝාසයෙන් මේ භාවනාව කරනවා නම් මේකෙන් කියන්නේ ගිහි ජනතාවට ගිහි පින්නතුන්ට මේ බෞද්ධ ධර්ම මාර්ගයේ පිළිපදින්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක නේද? කියන මේ චෝදනාවේ ගුරුම ස්වාමීන් වහන්සේ නාගෙනවා. මොකද හේතුව කෙමින්ද ස්වාමීන් වහන්සේ විරම සඳහන් කළේ සීල සමාධි ප්‍රඥා ඒ කියන්නේ ධ්‍යාන අඩුම ගානේ ප්‍රථම ධ්‍යානෙ හෝ ලබාගෙන ප්‍රඥාවට යන්න ඕන. එතකොට මහා සීසාරද ස්වාමීන් වහන්සේගේ ක්‍රමයට අනුව ප්‍රථම ධ්‍යානය අවශ්‍ය නැහැ. ඊට වැඩි අඩු මට්ටමකින් සිත සමාධිගත කරගෙන විපස්සනාවට යන්න පුළුවන් කියන එක මේ විවාදයේදී උන්වහන්සේ සඳහන් කරනවා මේක සත්‍ය නම් ගිහිපින්නතුන්ට ස්ත්‍රී පුරුෂ ભેදයක් සඳහන් කරන්නේ ගිහිපින්නතුන්ට මේක මේ මාර්ගයට පිළිපදින්න වෙන්නේ නැහැ කියන එක නේද කියන්නේ කියලා. ඉතින් ඒකකට මම කල්පනා කරා අත වශයෙන් මේ ඉතිරල් නිස්සරණ වනේ අපි දන්නවා මේක අවුරුදු 40කට පමණ කියලා ආරම්භ කළේ ඉතින් මිනිසුන් වහන්සේලා සඳහා නමුත් මේ නිවන මාර්ගය කියන එක අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි කිසිම ආකාර වේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ බාල මහලු දේශීය විදේශීය වැනි කිසිම ભેදයකින් තොරව සමස්ත සමාජයෙන් සියලු දෙනාටම ලබා දිය යුතු එකක් මම හිතන්නේ එම දර්ශනය අනුව යමින් තමයි අපි ස්වාමීන් වහන්සේ මේ ධාර්ම සභාවත් එකඟ කරගෙන මේ ස්ථානයේ මේ විදිහට සියලු දෙනා සබහා මේ භාවනා පහසුකම් සලස්වා දීලා තිබෙනවා. අත වශයෙන්ම ධම්මේ පදනම පැත්තෙන් බලනකොට අපේ චින්තනයේ අපේ දර්ශනයේ එක දෙයක් තමයි විශ්තුම තිබුණු අපි අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයේ යටතේ ඒ වගේම ගරු ස්වාමීන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වයේ කිසිසේත්ම තරගකාරයන් වෙන්නේ නැතුව අපි කටයුතු කරනවා කියන කවිදින් කියනවනම් ධර්මයේ පදනම අපිට පාසල් වලට ආදේශ කරන්න නෙවෙයි නැත්නම් පාසල් වෙනුවට යන්න තියෙන කවතනක් හදන්න නෙවෙයි. මොකද අනිත් උදාහරණ ගන්නවා ඒක නිසාම අපි කල්පනා කරපු දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රයෙන් තමයි මේක කරන්නේ. ඒ වගේම තමයි මේ ස්වාමීන් වහන්සේලාගේ ආශ්‍රය සහ ආගමික ස්ථානවල ආශ්‍රය තුල මේ නිවැරදි බෞද්ධ පසුබිමක් තුල මේ කටයුතු අපි කරන්නේ. මම මේක සඳහන් කරන්නේ මොකද හේතුව මම දන්නවා අපේ සමාජයේ කාලාන්තරයක් තිස්සේ මේ සමාජයේ විශේෂයෙන්ම භාවනා කරනවා කියන 1900 50 විතර වගේ පටන් ගත්තා. අපේ අතර ඉහි පිරිසක් ඇති වුණා මේ භාවනා කරනවා කියන එක එක්තරා විදිහක ආවරණයක් නැත්නම් ආඩම්බරයට හේතුවක්. ඒකට පන්සල් වලට යන්නේ නැති, සමාජ සේවාවක් කරන්නේ නැති, ඒ විදිහේ සම්දර්භයක් තුළ මේ භාවනාව කරන්නේ. කියන්නේ සම්පූර්ණයෙන්ම අර ආධුනික භාවයෙන් යුක්ත වෙලා උදේක භාවනා විතරක් කරලා අපි හරි විකල සත්ව කොටාසයක් කියන විදිහේ මානසිකත්වයක් අපේ සමාජයේ තිබුණා. ඉතින් මේක අපි මොකටද දන්නවා ඒ නිසා තමයි අපි හැමවිටම කල්පනා කරේ අපේ ස්වාමීන් වහන්සේලාගේ ඒ වගේම ධම්මයේ පදනමය කරත් සම්පූර්ණයෙන් ඒ ආගමික පරිසරයක් තුළ ඒ දේවල් කරන්න උදේ භාවනා විතරක් නෙවෙයි. ඉතින් මා සන්තෝෂ වෙනවා මේ රැස්වී සිටින සීලම දෙනාම උදේ භාවනා කරන විතරක් නෙවෙයි අපේ ධම්මයේ පදනමය නිසා වෙනත් ආයතන වලින් කරන සත්පුරුෂ සමාජික කටයුතු සියල්ලටම සහභාගී වෙන පිළිස්. ඒ නිසා උදේ භාවනාව විතරක් නෙවෙයි මම එක සඳහන් කරන්නේ විශේෂ වශයෙන් අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ නැති මේ සීලෙන් තොර වූ සමාධියෙන් ප්‍රඥාවෙන් අධ්‍යක් නැහැ සීලෙන් තොර වූ සමාධියෙන් ප්‍රඥාවෙන් අධ්‍යක් නැහැ කියන්නේ සීලය කියන්නේ උදේ පංච සීලය විතරක් නෙවෙයි සියලුම අපේ බෞද්ධ චර්යාවත් එක්ක තමයි මේ භාවනාව අපි ගමන් කරන්න ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ නමක්ගේ දෙපා මුලින්දගෙන මේ පරිසරය ඉඳන් කරනකොට මම හිතන්නේ ඒ භාවනාව තුළ අපේ සීලයක් සමාධියක් ප්‍රඥාවක් මේ අංග ඒකාකාරීව සම්බන්ධ වෙනවා. තවත් විදිහකින් කියනවා නම් අපේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නෙට උත්තර දෙන්න සඳහන් කළා මෛත්‍රී භාවනාව පිළිබඳව. මෛත්‍රී භාවනාව පිළිබඳව මා අපි දන්නවා අපි කිසිම සිටීමක් නැතුව කිසි මහන්සියක් නැතුව සිල් සත්‍ය සූපත් වෙනවා කියන ඒ වාක්‍ය කියන්නේ කිසිම අමාරු නැහැ. මම මුලක් කියන දෙයක් තමයි සිල් සත්‍ය සූපත් වේවා කියන කලින් අහවල් සත්‍යෝ කියලා නම් වශයෙන් හිතලා සූපත් වේ වගේ කියන්න පුළුවන් කියලා හිතන්නේ කියලා. සමහර විට නම් වශයෙන් කියලා සූපත් වේ කියලා කියන්නේ කිව්වොත් අපිට අමාරුයි. හැබැයි කිසිම මූණක් නැති නමක් නැති සීල සත්‍යයන් තමයි තේරෙන එක හරි ලේසි. හැබැයි ඒකට ඒක අමාරු දෙයක්. අමාරු දෙය තමයි අහවල් සත්‍ය සූපත් වේ වගේ කියන්න පුළුවන් නම් කල්පනා කළා අන්න ඒකමයි මෛත්‍රිය කියලා. ඉතින් මම හිතන්නේ මේකදී අපි බෞද්ධයන් විදියට මේ බරපතල කාරණයක් වල අවුරුදු දහස් ගණනක් තිස්සේ මහායාන බෞද්ධ අපටිආ චෝදනාවක් තමයි ඔය තනියම භාවනා කරලා පස් වෙන්න හදනවා සමාජය ගැන කිසිම කැක්මක් නැත්තේ නෑ කියලා. ඉතින් මම හිතන්නේ භාවනාව කියන එක අවසාන විග්‍රහයේදී එන්න ඕන ඒක තුළ මේ භාවනාවෙන් පස්සේ බෞද්ධ ප්‍රතිපදාවෙන් පස්සේ එළියට යන අපි ස්වාමි පුරුෂයෙක් නම් භාර්යාව සලකන්නේ කොහොමද කියන එක වෙන සත්‍යය. කියනවා ගුරුවරයෙක් නම් අපි ශිෂ්‍යයන් සලකන්නේ කොහොමද කියන එක වෙන සත්‍යයක් නෝනේ. අධ්‍යක්ෂකවරයෙක් නම් කම්පැනි එක තමන්ගේ සේවකයන් සලකන විදිය අපි පස්සේ වෙන සත්‍යයනවල ගෙදර ඉන්න වැඩකාරයන් ඩ්‍රයිවර් කණිතය සලකන විදිහ වෙනසක් තියෙනවා ඒක තමයි අපේ සීලය කියන්නේ. ඉතින් ඕකේ වෙනසක් වෙන්නේ නැත්නම් අපි කොච්චර භාවනා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන චර්යාව අපි අපේ ස්වාමීන් වහන්සේලාට එක්ක බෞද්ධ පරිසරයක් තුල අපි කරන්නේ උදේකම භාවනා කියන අර්ථයෙන් විතරක් නෙවෙයි සමස්ත බෞද්ධ ප්‍රතිපදාවේ අතිශයින් අගනා කොටසක් ඒ නිසා අතිශයින් සන්තෝෂ වෙනවා ඒ වගේම ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ පරිසරය වෙන්නේ බැරි වුණාට ඒ ස්වාමීන් වහන්සේගේ මේ මේ කරුණාවෙන් ඒ වගේම මේ මගේ පෙන්වීම තුළ ඒක නිසා බලාපොරොත්තු වෙන අනාගත විපස්සනා විපස්සනකට ඒක අපිට උදව් කරනවා වගේම මගේ පෙන්වනවා වගේම අපේ පිරිසවලට මේ ස්ථානයට ඇවිල්ලා සහභාගී වීමේ ප්‍රසාදය අපිට ලැබේවා කියලා. ඉතින් මේ සීලෝදේවල් සඳහා අපේ ධම්මදීව ස්වාමීන් වහන්සේ වගේ මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිදුක්ව නිරෝගීව වැඩ ඉන්නට ඕනේ. මම හිතන්නේ කාගේ මුල්ම ප්‍රාර්ථනා වෙන්න ඕන උන්වහන්සේටත් මේ මහා සංඝරත්නයට සීලොන් දෙනා වහන්සේටම চিරාත් කාලයක් නිදුක් නිරෝගී සුව ලැබෙන මෙම ධර්ම සේවයේ ලෝකෙ සිද්ධ කිරීමට ලැබේවා කියලා නිවන් සැප ලැබේවා මම ප්‍රාර්ථනා කරන්නේ. <laughs> ආදෝල සම්පත් ලැබේවා කියලා උත්සාහ. ඒ වගේම මම හිතන්නේ මේ දවස් 10 කාලය තුළ අපේ හිතවත් විසඳු බලා කියාගත්තා මේ ස්ථානයේ මේ මහත්තුරු පරිපාලක මහත්තුරු අධ්‍යක්ෂ මහත්තුරු ආයක සභාව සම්බුත් පිරිසය වගේම මුළු තංගයේ වැඩ කරපු පිරිස ආර්පණ සකස් කරපු අප ගැනදී උණු කරපු අත්වතු ගාපු ඒ වගේ මේ සහයෝගය ඉන්න මේ වැඩින් ස්වාමීන් වහන්සේ සිළුම දෙනා වහන්සේ සිළුම කිපින්නතුන්ට ධම්මේ පදන වෙනුවෙන් මගේ උපත්තා පූර්වක ස්තුති කරන ගමන් ඒ සිළුම දෙනාට මත්තිරුවන් සරණින් දීර්ඝාස ලැබේවා කියලා අවසාන වශයෙන් මේ පුණ්‍ය කර්මයේ පරිදි මත සිළුම දෙනාට නිවන් සුව ලැබේවා සාදු සාදු නැතව මේ සමාප්තිය වශයෙන් මතක් කරගන්න තියෙන්නේ මේ අපි පොත් කීපයක්ම සකස් කළ තිබුණා මුලින් බෙදා දීම සඳහා ඒ සඳහා විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන පොතක් වශයෙන් පොත් 50 ගණක් විතර අපි ළඟ තියෙනවා මේ ඉන්දිස් ලයිෆ් ෆීචර්ස් කියන එක vipassana.com කියන එංගලන්ත ඉගෙන වෙබ්සයිට් එකට ගියාම ඩවුන්ලෝඩ් කරලා ගන්න. කොහොම නමුත් ඒකේ පිටපත් කීපයක් අපි මෙතන තිබ්බා. කණ්ඩායමින් වණ එකක් ගන්න. එක එක නට එක එක ගාන ගන්නට වැඩිය එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු සංස ඉන්න කාලේ මේ සකස් කරපු ආනාපාන සති භාවනා පරිණකොස මේක අපි තමිල් විකේ බෙදලා තියෙනවා. නමුත් දැන් පස්වෙනි මුද්‍රණේ ඇවිල්ලා තියෙනවා. ඒකෙමුත් පිටපත් ටිකක් තියෙනවා. ඒ වගේම මේ අපි ජූලයි මාසේ කරන්න බලාපොරොත්තු වෙන ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එක ගැන කල්පනා කරලා ඒ ඕස්ට්‍රේලියාවින් ඒ උදාරණ උනත් අරුණ මහත්තයත් එකතු වෙලා කාගෙන් දැන ගැනීම සඳහා පොත් පිටක් සකස් කරා. ඉස්සරහ කියන්නේ මොකද්ද කොහොමද මෙහෙට එන්නේ මොනවද ගේන්න ඕනේ මොනවද මේ කරන භාවනා ක්‍රමය කියලා පොඩි එකක්. ඉතින් මේකත් අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් අපේක්ෂාවක් තියෙනවා නම් ඒ ජූලයි මාසේ තියෙන වැඩසටහන සම්බන්ධ වෙන්න ඒ සඳහා ඒ තොරතුරු පත්‍රිකාවක් මෙතන තියෙනවා. ඊට අමතරව මම කීපිටක් මතක් කරා මේ Power of Mindfulness කියන පොත මේක ඇත්තටම බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය අපේ ඥානපෝටික ස්වාමීන් වහන්සේගේ පොතක්. මේක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා සතිමත් භවයේ බලය නැත්නම් සිහියේ බලමහිමේ කියලා. දැන් තියෙන සතිමත් භවයේ බලය කියන එකදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියනවා නම් මම බොහොම රෙකමෙන්ඩ් කරන මේ පොත. මොකද බොහොම ලස්සනට සත්‍ය පිළිබඳ ලියලා තියෙනවා. මේක මේ නැදිමාලින් හරි එහෙම නැත්නම් මේ බෞද්ධ ආලෝක මාවතේ ඉන්ටර්නෙට් එකේ පුළුවන් ගන්න. ආ ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. නෑ නෑ. ඒක නිසා මම්මයි හුඟක් වෙලාවට මේ වැඩේ කරන්නේ තිබ්බොත් ඔක්කොම ගෙන ගන්න. සමහරවිට මම 100මාරම මම ගෙනත් යන එක එකකට දෙනවා මොකද පැය ගාන කතා කරගෙන ඉන්නවට වැඩිය මේ පොතක් දෙන එක ලේසි. ඒ නිසා මේ පොතකුත් මම තියනවා මේ පිටපත දැනගන්න කවර අසාධ්‍ය දාණයෙන් අවශ්‍ය නම් මට පොත පිටපත් හතරක් පහක් දෙන්න උනක් පුළුවන්. මොකද මයි ළඟ තමයි ස්ටොක් තියෙන්නේ මම එළියට ආව ගමන් මම ගන්න මොකද මගේ පැවිදෙන් 50ක් විතර මේ පොත නිසා ජීවේ ඉන්න කාලේ මම මේ කියවලා ඇත්තටම ඉංග්‍රීසියෙන් කියවන්න මට වාසනාව තිබුණා ඒ කාලේ සිංහල පොත කියෙව්වේ මේකෙන් තමයි මම දැනගත්තේ යන්න ඕනේ පාර මේකයි කියලා ඒ නිසා මම එදා ඉඳලා අද දක්වා හරියට කරු කරන පොතක් ඒකත් මෙතන තියෙනවා මේ ඒක නම් තියෙන්නේ සාම්පල් එකක් විතරයි යම් කිසි කෙනෙකුට ඒ මීත්‍රිකලින් මෙතෙක් මුද්‍රණය කරපු පොත් 50 ගානේ PDF copies ගන්න ඕනේ නම් අnder නමට හෝ මගේ නමට විමසීමක් කරන්න ඉන්ටර්නෙට් එකේ. එතකොට ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් එකකින් අපිට පෙන්ලා දෙන්න පුළුවන් link එක මොකක්ද කියලා. ඒකේ එකක් තමයි අර vipassana.com එකේ තියෙන ඉංග්‍රීසි පොත් හතරක් තියෙනවා. ඒක මේක තමයි ගොඩක් හොඳ එක. මොකද මේ භාවනා ක්‍රම ගැන කතා කරනවා. ඊට පස්සේ කියනවා මෙතෙක් මේ වගේ කරපු රිට්‍රීට් ඔක්කොගෙම බන වෙනම බ්ලොග් සයිට් එකක් තියෙනවා. මෙතෙක් කච්චු ගහගොත් ඔක්කොගෙම PDF කරලා ළඟදිම තවත් කොටයක් එන්න තියෙනවා සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඇත්තම ස්වාධීන එකේ කණ්ඩායම් වලින් කරන්නේ. ඒවට අපි මේලින් ලිස්ට් එකට ආවම කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මේ මේ අවස්ථාවේදී මම හිතනවා මතක් කරන්නේ හොඳයි කියලා. ඒකත් පිළිස වෙන් වෙන්ලා යන්න ඉස්සලා කිව්ව යුතු කාරණාවක්. ඊට අමතරව තව මොකක්ද අපිට තියෙනවා කියලා කතා කරන්න. ගන්තර ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මහාචාර්යතුමනි පින්වතුනි මේ වසර ඊ타මත්ම වැදගත් කාරණා කිහිපයක් නිතිරිකර සිද්ධ වුණා මුලදීම අපිට ඉලකින්වත් හිතන්න බැරි වෙච්ච විදිහට කාන්තාවන්ට භාවනා කරන්න පුළුවන් වෙන විදියට අපේ தත්ත්වය හැටියට ඊටාත්ම නවීන අංගෝපාංග සහිත බොහොම පහසු ක්‍රම වලින් යුක්ත වෙච්ච මන්දිරයක් ගොඩ නැගුණා. ඒ වගේම නිතිපතා ඒ ඒක මාර්ගයෙන් හැම මාසෙම වගේ භාවනා වැඩසටහන් ආරම්භ කෙරුණා. ඒ එකම වෙච්ච තවත් විශේෂ සිද්ධියක් තමයි අපේ ස්වාමීන් වහන්සේ පොරොන්දු නාපිට එන අවුරුදු ඒ කියන්නේ 2012 කොහෙවත් වඩින් නැහැ මේ පුද්ගලික චාරිකාව සඳහා විතරක් සමහර විට බුරුමරන්ට වඩින්න ඉඩ තියෙනවා ඒ ඇරෙන්නේ ඊට පස්සේ ඊළඟ අවුරුදුවට වඩින පිටරට චාරිකාවන් මාස දෙකකට පමණක් සීමා කරනවා ඒකත් අපේ අපේ කෙටි අනුකම්පාවේ ඒ ස්වාමීන් වහන්සේ කරපු ඉතාමත් වැදගත් අනුග්‍රහයක්. ඒත් එක්කම ওই ප්‍රකාශ ওই සිද්ධිය වෙන ටික දවසක් යනකොට තවත් මේ අරණියේ ටික කාලයකට එළියට වැඩම කරලා හිටපු ස්වාමීන් වහන්සේලා දෙපළක්ම ආපහු වැඩම කළා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලග්ගඩ මහා කැලේ භාවනා කරමින් මාස ගානක් ඉඳලා දැන් වැඩම කරලා ඉන්නවා. ඉතින් ඕවා ඔහු මේ අනකොට පෙබරවාරි මාසේ මුල් කාලේ මම දවස් 10කට ඕස්ට්‍රේලියාවෙන් පැමිණිච්ච කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් එකතු වෙලා අපි තනියම භාවනා කරා මෙහි. භාවනා කරනකොට ධම්මරන් ස්වාමීන් වහන්සේ එක්කන් ගියා නවයේ කුටිය. කුටි බලන්න අපි ගියා ටිකක් ඉහළ මෙහාට. නවයේ කුටියට ගියාම මට හිතුණා අනේ අම්මේ මේක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවානේ මම මිනිස්සු හිටියයි. ඒක හරිම ගිය කට්ටිය දකින්නේ නැති අඳුරු ගුහාවක්. ඒ වගේම බොහොම දිරාපත් වෙච්ච ස්වභාවයේ දැනට වහලා දාලා තියෙන හදිසිය විතරක් ප්‍රෝජන ගන්න ස්වාමීන් වහන්සේලා පරිහරණය කරපු කුටිය. බොහෝ කුටි ඔයිට ගොඩක් සමානයි. ඒ කාරණිය මත අපිට සිදු වුණා දැන් මේ ගැන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. මේ කුටි වල මේ தත්ත්වය ගැන දැනට සිද්ධ වෙන ක්‍රියාමාර්ගය මොකද්ද කියලා හොයාගන්න සිද්ධ වුණා. ඒකට අපිට දැනගන්න ලැබුණා දැනට තියෙන ක්‍රමය එක එක්කිනාට මම හිතේ ආරක සභාවේ සභික මහතුන්ට එක එක කුටිය බාර දීලා තිබ්බ බොහෝ ඒවා නමුත් ඒ වගේ වැඩ හරියට කෙරිලා සිද්ධ නැහැ. කොටින්ම කිව්වොත් දැන් ඊයේ අපිට ලොකු වර්ෂාවක් වැටුණා. ඒ වගේ සමහර කාලවල විකටම වැස්ස වැටෙනවා. එතකොට ඩෙන්ගු මදුරුව නවත්තන්න ඒ වතුර එකතු වෙන තැන් සුද්ධ කරන්න පවා කෙනෙක් නැතිවෙච්ච කාලවන් තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඊට පස්සේ අලුත්ම විදියේ ක්‍රියාමාර්ගයක් අපි ආරම්භ කරා. මෙහාට භාවනා කරන්න ඉන්න ටික දවසකට ඉස්සෙල්ලා ඒ සම්බන්ධ පළමු විද්‍යුත් පැල අපි යවුවා. ඒ ඒ ව්‍යාපෘතියට මම අපි නම් කරේ foster monk ඇනකුටි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සහ කුටියා පිළිබඳ බාරකාරත්වය ලබා ගැනීම කියන අදහසයි. ඉතින් මම මෙහාට ඉංග්‍රීසියෙන් මට තිබ්බේ දවස් කීපයක් විතරයි. එතකොට කැමැත්ත ප්‍රකාශ කරලා දේශීය හා විදේශීය 13 දෙනෙක් විතර කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා එක් එක් ආකාරවල. මම ඒ ඒ දැන් මේ ක්‍රමවේදය විස්තර කරන්නේ. අපි ඒ දියක් කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමයේ ඉතාමත්ම වැදගත් අංග දෙකක් තියෙනවා. ඒ අංග දෙක නැත්නම් ඒ ක්‍රමයට පණ නැති වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බැරි එකක් තමයි ඒක බාර ගන්න කට්ටිය යම්කිසි කුටියක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග කෙනෙක් බාර ගන්නවා නම් ඒ පුද්ගලයාට ඒ නැත්නම් ඒ පවුලට සෑහෙන ආර්ථික හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් එයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ මිත්‍රයෝ කාණ්ඩයක් එකතු කරගෙන පහසුවේ මුදලක් හොයාගන්න ඒ අවශ්‍ය වැඩට. එනේ වෙවිදි කියනවා ඉංග්‍රීසියෙන් රිසෝස්ෆුල් කෙනෙක් වෙන්න ඕනේ. මොකද එළියේ ඉඳන් වාසුනේ ලපවා ගේන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට මම පස්සේ එන්න. දෙවෙනි කාරණය අ නිතිපතා ඒ කියන්නේ මාස දෙකකට හරි තුනකට හරි එන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ ඒ යුනිට් එකේ ඒ ෆැමිලි ෆැමිලි මේ පවුලක් බාර ගන්නවා නම් ඒ පවුලේ පිරිමි සමාජිකයෙක් මාස දෙකකට හරි තුනකට හරි ඒ කුටිය බලන්න ඇවිල්ලා ඒ තත්ත්වය විමසලා බලලා ඒකට අවශ්‍ය කාර්යය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මම එහෙම කියන්නේ දැනට තිබ්බ ක්‍රමයේ මාස ගානකට කවුරක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් සල්ලි තියෙන එකත් වැදගත්, නිතිපතා පැමිණීමත් වැදගත්. ඒ කියන්නේ නිතිපතා කියන්නේ මාස දෙකක තුනක සැරයක්. ඔය දෙක තමයි ඉතාමත්ම මූලික වැදගත් කාරණා දෙක. ඔකට එකතු කරන්න තියෙන මොකද්ද මේ ක්‍රමයෙන් තව වැඩිදුරට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් මුල් දැන් ගොඩක් කාලයකට පස්සේ මේකට අතගහන නිසා මුල් සැරේ කරනකොට පළවෙනි වතාවට කරනකොට ටිකක් වැඩිපුර සමහර කෘතිවල ප්‍රතිසංස්කරණ වැඩ තියෙනවා. ඒ ගැන මේ දවස්වල එක එක කෘතිවල සමීක්ෂණයක් අපි කරනවා. මේ පළවෙනි මීටිම අපි කරනකොට පළවෙනි රැස්වීම මේ මාසේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ රැස්වීම කරනකොට අපිට ඒ අවශ්‍ය එක එක කුටියක මිත්‍ර මිත්‍ර වැඩ කරන්න තියෙනවා කියන එක අපිට හොයා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මෙහි වැඩවසන අවුරුදු පහක් උපසම්පදාවෙන් පූර්ණ වෙච්ච ස්වාමීන් වහන්සේලාට අර ඊටම දුර්වල තත්ත්වයේ තියෙන කුටි කඩාවිද දාලා සම්පූර්ණයෙන්ම කඩාවිද දාලා එතන ඒ ඒ කුටි පහ අලුතෙන්ම හදන්න සම්පූර්ණයෙන්ම අලුත් කුටි පහක් හදන්න ඒවට අපි විදුලි ආලෝකය දීමට බලාපොරොත්තු වෙනවා ඒ ඒ වයසින් වැඩි තෙර වයසින් දැඩි ස්වාමීන් වහන්සේලා ඒවට වඩාමන්න අපි බලාපොරොත්තු ඒත් එක්කම මේක නිමි පරම්පරාවක් නොවීම සඳහා ඉදිරි කාලයට දිගට දිගටම අපි පැහැදිලිව මේක මුදුන් වර්ගයක් જાතියේ භාවනාව සම්බන්ධයි. ಜಾති අන්තරව පවා මේ ස්ථානයේ ප්‍රසිද්ධ වෙගෙන එනවා දැන්. ඉතින් මෙතනින් උපුනොට අපේ ස්වාමීන් වහන්සේලාට තවත් භාවනාවේ දැනගන්න අවශ්‍ය නොවන බව සැබෑවක් වුණා. යම්කිසි දක්ෂ ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලාට වැඩිදුර යම් යම් භාවනා ක්‍රම වේගයන් පිළිබඳව කෙටි අදහසක් ලබා ගන්න සිද්ධ වෙයි. මොකද පාව ක්‍රමය මොකද්ද සුන්ලුම් ක්‍රමය ඔය වගේ දේවල්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි හඳුනා ගන්නා ස්වාමීන් වහන්සේලාට ගුරුණයට වැඩි දුර භාවනා පිළිබඳ යම්කිසි ගමනක් කරන්න සිද්ධ වෙනවා ඒවට මේ කට්ටියට ඒ ඒ ඉන්න කුටිය බාල පින්වතුන්ට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒකේ ඕවා තමයි මූලික වශයෙන් ඒ වගේම යම්කිසි කුටියක ස්වාමීන් වහන්සේ කෙනෙක් දැඩි ලෙස ඉලංගුණා. ඒ ස්වාමීන් වහන්සේගේ ඒ සනීප ආරක්ෂක කටයුතු සඳහා ආයතනයකට වඩා තවත් දුරට යම්සි කාර්යයක් කරන්න ඕන ඒකට ඒ පින්වතුන්ට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඉතින් තින් තින් අතින් බලනවා නම් දස කුසල් වලින් කුසල් දෙක දෙකකටම මේ මේ කාර්යයට අයිති වෙනවා. ඉතින් මෙච්චර විස්තරයක් කරේ අපිත් එක්ක මේ සැරේ භාවනා කරපු සමහර පින්වත් මහත්වරුන් මේ ගැන විස්තර වැඩි විස්තර ඇහැරුවා. මම හිතේ දැන් ඒ පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් කෙරුණා කියලා මම අදහස් කරනවා. අපි අලුතින්ම හදන කුටි වලට කොච්චර යනවාද කියලා අපි අහලා තියෙනවා අපි ආර්කිටෙක් මහත්මයෙන් තාම අපිට ඒක ලැබුණා නැහැ. තාම ඒක හරියටම කියන්න නැහැ. කොහොම හරි මේකට සම්බන්ධ වෙන්න කවුරු හරි ඉන්නවනම් කරුණාකර මට දැනලයි වන්න. එතකොට මේ ඒ ගැන අපිට මගේ ඒක නා ලයිස්තුවක් හදනවා. ඒ සම්බන්ධ පළවෙනි රැස්වීම මේ මාස 19 වෙනි දින ඒ කියන්නේ පොයදාසේ දෙකට දවස් දෙකට භාවනා උඩ භාවනා ශාලාවේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මහාචාර්යතුමා කිව්වාගේ මේ પરම්පරාව අපි දිගටම පවත්වන්න ඕනේ. ඒකට කරන විශාල අනුග්‍රහයක් හැටියට මම දකිනවා මේ අපි ගියත් කරන්න බලාපොරොත්තු වෙන මේ අලුත් ව්‍යාපෘතිය. ස්තුතියි. මට දැන් දෙකයි 20 වෙලාව. එතකොට සරින් කරන විදිය නම් කටයුතු සියල්ල සමාප්තයි. ඉතින් කාට හරි වෙන බණින්න කරන්න නම් මම මොනවද කියනවනම් යන්න ඉස්සලා දැන් අපිට වෙන අවස්ථාවේ සම්පූර්ණ කළ යුතු වෙන දෙයක් නැති නිසා අපි වැඩසටහන නිමාව සටහන් කරමු.